ජීවිතය යථාර්ථය කියලා කියන්නේ පින්වතුනි, නිවැරදි දැක්ම කියලා කියන්නේ ජීවිතය කියලා කියන්නේ අනිත්‍යයි කියන එක. අපි කවුරුත් අහලා තියෙනවනේ. අද අද බෞද්ධයෝ හැටියට දන්නවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අහලා තියෙනවා. එතකොට ඒ නිසා නිවන් දකින්න ඕනේ කියලාත් අහලා තියෙනවා. හැබැයි ওই කාරණාව අහලා තිබ්බට ওই කාරණාව ගැන අපි හිතලා තියෙනවද? ওই කාරණාව පිළිබඳව අපි හොයලා තියෙනවද? අපි ওই කාරණාවත් එක්ක ජීවිතයේ සැබෑවටම දර්ශනයක් යෙදලා තියෙනවද? අපි ඔහේ වචන ටිකක් විතරක් නෙවෙයිද මේ කියවන්නේ. නිවන් දකින්න කැමතියි කියලා මේ කියවන්නේ වචන ටිකක් විතරක් නෙවෙයිද? කියන මෙන්න මේ කාරණාව මම ඔබට ඒත්තු ගන්නලා පෙන්නන්නම්. අපි අනිත්‍යයි කියන කාරණාව ඉස්සල්ලාම තේරුම් ගන්න උත්සාහ කරමුකෝ. අපේ තේරෙන කරුණුත් එක්ක. අපි දන්නවා අපට තේරෙන කාරණාව එක්ක අපි ලෝකයේදී අනිත්‍යයි කියලා කියන්නේ යමක් නැති වෙනවා කියන කාරණාව. යම් කිසි දෙයක් නැති වෙනවා. එතකොට මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් ඔබ ඔබ තුලින් එක ප්‍රශ්න කරලා හොයලා බලන්න. දැන් මම ඉස්සරහා තියෙනවා කෝපය. මේ කෝපය අපි අනිත්‍යයි කියනවා. එතකොට දැන් කෝපය අනිත්‍යයිනේ. කෝපය අනිත්‍යයි කියන්න නැතිවීමක් ඉදෙන්නට ඕනනේ. දැන් කෝපය තියෙද්දී කෝපය තියෙද්දී අපි මේක අනිත්‍යයි කියන්නේ කොහොමද? නැතිවීමක් ඉදෙලා නෑ. අපි කියනවා මෙහෙම අනාගතේ නැති වේවිනේ ඒකයි අපි මේක අනිත්‍යයි කියලා කියන්නේ. අනාගතේ නැති වේවිනේ ඒකයි මේක අනිත්‍යයි කියලා කියන්නේ කියනකොටම ඔබේ මනසට ආපු අරමුණක් තියෙනවා මොකක්ද? මනසට ආපු අරමුණ නිවැරදිම අරමුණක් තියෙනවා හරියටම තියෙන එකක් ඒ තමයි මේ කෝපය අනාගතේ නැති වෙනවා කියන කාරණාව. ඒකටයි අනිත්‍ය කියන්නේ කියලා. දැන් ඒක ඒකාන්තයෙන් ඇත්තයිනේ. ඒකාන්තයෙන් නිට්ටයයිනේ. ඒක ඒකාන්තයෙන් තියෙන එකක්. එතකොට බලන්න හිතලා ඔබේ ඔබ යෙදිච්ච විදිහ ඔබ දැන් ඔබ ජීවත් වෙන විදිහ ඒ මනසත් එක්ක හිතන අරමුණත් එක්ක නම් ඔබ තුල තියෙන්නේ ඒ ජීවත් වීමේදී නිත්‍ය බවක් නෙමෙයිද? නිත්‍ය බව. අයි කවදා හරි මේක නැති වෙනවා. මේක විනාශ වෙනවා. ඒ නිසා අනිත්‍යයි කියනවා. එතකොට ඒ ආරම්මනේ ඒ මනසට ආපු අරමුණ දැන් ඇහෙන් දැකපු කෝපය නැති වෙනවා කියන කාරණාව අනිත්‍යයි කියලා තහවුරු කරන්න අපි මානසික සංකල්පයක් එක්ක දාගන්නවා මේක අනාගතය අනිත්‍ය වෙනවා. එතකොට යාප මානසික සංකල්පය නිට්ටයයි. ඒක ඒකාන්තයෙන් තියෙනවා. එතකොට යෙදීම ඒ අවස්ථාවේදී කෝපය දැකීම නෙමෙයි කෝපය දැකපු කාරණා මුල් කරගෙන අනිත්‍යයි කියලා මේක අනාගතේ නැති වෙනවා කියන කාරණාව අපි තුල ලැබිච්ච අරමුණ. ඒක නිට්ටයයි. එතකොට එහෙනම් ඔබ අනිත්‍යයි කියලා යෙදීමත් එක්ක හොයලා නැහැ නේද? හොයලා නැහැ. අපි හිතමුකෝ මෙහෙම දැන් ඔන්න මේ කෝපේ කැඩිලා යනවා. දැන් කෝපේ තියෙද්දි අනිත්‍යයි කියලා කියන්න බෑ සත්‍යවාදීව. මනෝලෝකයෙන් දාන්න පුළුවන්. ඒතර මනෝලෝකය තුල නිත්‍ය වෙලා. මනසත් එක්ක නිත්‍ය වෙලා. ඒකත් එක්ක ඉන්නවනේ. මේක කැඩිලා යනවා. දැන් ඒතර අනිත්‍යයිනේ. දැන් අනිත්‍යයි කියලා කියන්නේ මොකන්ද? කෝපය. දැන් කැඩිලා ගියාට පස්සේ කෝ කෝපය අනිත්‍යයි කියන්නේ. දැන් කැඩිලා ගියාට පස්සේ කුඩු ටිකක් නේ තියෙන්නේ. එතකොට අපි එතෙන්ට කෝපය අනිත්‍යයි කියලා කියන්න පුළුවන්ද? ඒ කෝපය කියන්නේ මොකකටද දැන්? කුඩු ටිකක් නේ දැන් තියෙන්නේ කෝපයක් නැහැ නේ. ඒක කෝපය අනිත්‍යයි කියලා කියන්න ඒත් බැරි වෙනවා. කලින් තිබිච්ච එක අනිත්‍යයි. කලින් කෝපෙ තිබුණා. දැන් කුඩු. ඒ නිසා මේකට අනිත්‍යයි කියනවා. ඒක මොකද්ද? ඒක මානසික ලෝකයේ මනසට තවත් අරමුණක්. එතකොට ඒක ඒකාන්තයෙන් ඇත්තයිනේ. කලින් කෝපෙ තිබුණා දැන් කුඩු වුණා. එහෙනම් මේක තමයි අනිත්‍යයි කියන්නේ. කියන එක ඇත්තනේ. ඒක ඒකාන්තයෙන්ම හරි. ඒක නිට්ටයයි. දැන් ඔබේ යෙදීම මොකද්ද? ඔබේ යෙදීම වෙලා තියෙන්නේ මනසට අරමුණත් එක්ක අතීතයේ තිබිච්ච කෝපය දැන් නැති වුණා. ඒ නිසා මේක අනිත්‍යයි කියනවා කියලා යෙදීම. දැන් ඒක නිත්‍ය වෙලා. එහෙනම් ඔබ දැන් යෙදිලා තියෙන්නේ නිත්‍යයි කියන කාරණාව එක්ක. දැන් බලන්න අපි කොච්චර විදිහට කල්පනා කරන්න ගියත් මොන විදිහට කල්පනා කරන්න ගියත් අපි අහපව නිත්‍යයි කියන පැත්තක් එක රිංග ගන්නවා. කොහෙන් ගියත් නිත්‍යයි කියලා පැත්තක් එක රිංග ගන්නවා. මම මේක තව ටිකක් පැහැදිලි කරන්නම්. දැන් ඔන්න ඔබ හිතන්න ඔබට දැන් ඔන්න මං කියන කටහඬ ඇහෙනවා. දැන් මේ සද්දය අනිත්‍යයි. දැන් මේ කන අනිත්‍යයි. දැන් අනිත්‍යයි කියන්නේ නැති වෙනවා කියන කාරණාව එක්ක බලනකොට දැන් නැති වෙන්නේ නැහැ. අය මනෝලෝකෙන් දානවා මේක මේ වගේ හේතු නිසා හටගත්තා. ඒ නිසා මේක අනිත්‍යයි කියලා මනෝලෝකේ දානවා. මනසින් දා ගන්නවා. දැන් යෙදිලා ඉන්නේ අපි ලැබිලා අපට තියෙන්නේ. අපි ඉන්න ජීවත් වෙන්නේ එතකොට මනෝලෝකේ. මනෝලෝකේ ලැබිච්ච ඒ කාරණාව. ඒ කියන්නේ දැන් කනට ඇහෙන මේ සද්දේ කනත් මේ හේතු නිසා හටගත්තේ. සද්දයත් මේ හේතු නිසා හටගත්තේ. ඒ නිසා අනිත්‍යයි. මේක ස්ථිර දෙයක් නෙමෙයි කියලා ගත්ත නිගමනය, ගත්ත අර්ථය, ගත්ත ස්වභාවය ඒ අරමුණ හරිම හරිනේ. දැන් යෙදිච්ච කාරණාව අරමුණනේ. ඒක හරියටම හරි. ඒ කියන්නේ ඒක නිට්ටයයිනේ. දැන් යෙදිච්ච කාරණාවේ කොබ ඉන්නේ නිට්ටයයි කියලානේ. ඔන්න බලන්න අපි සත්‍ය හොයනවා කියලා සත්‍ය දැන් සත්‍ය හොයන්න තියෙන යෙදෙන එකේ හරියටම. අද අපි ලෝකේ විවහාර කරන මේ අනිත්‍යයි කියන එක. ලෝකේ විවහාර කරලා අපි කතා කරන අනිත්‍යයි කියන කාරණාව. අපට වචී මාත්‍රයකට පමණක් සීමා වෙලා. සබ්බේ සංඛාර අනිත්‍යා කියලානේ කියන්නේ. එතකොට සංඛාර කියන වචනේ දෙනවා සකස් වෙන. දැන් ඔන්න සකස් වීම අනිත්‍යයි කියන එක. දැන් මම ඔබට කලින් පැහැදිලි කරේ මගේ කටහඬ ඇහෙන කාරණාවේදී ඔබ කියනවා ඔන්න කනත් මේ හේතු නිසා සද්දත් මේ හේතු නිසා ඒ නිසා අනිත්‍යයි කියලා කියනවා. දැන් හරි මේක සංකස් වීම කියලා දානවා. දැන් ඔබේ සකස් වීමේ වුණාට ඔබ හිතපු කාරණාවනේ. එතකොට ඒ සකස් වීම ඔබට නිට්ටයද අනිත්‍යද? ඔබට ඒක ලැබිලා ඔබ ඒක හරි කියලා අරගෙන එහෙනම් නිට්ටයයිනේ. අනිත්‍ය නෙමෙයි. දැන් මේ සද්ද නැති වුණා කියන්නේ කොයි වෙලේ හරි. ඔන්න ඔකට තමයි අනිත්‍යයි කියලා කියන්නේ කියනවා. දැන් සකස් වීමක් තියෙනවද? නෑ දැන් නැති වෙලා. ඉතින් නැතිවීම අනිත්‍යයි කියන්නේ කොහොමද? නැති වෙලා ගිහිල්ලා දැන් මුකුත් නෑනේ. මොකක්ද අනිත්‍ය? සද්දේ. සද්දේ කෝ එතකොට? දැන් ඒ අවස්ථාවේ පවා අපි අපේ යෙදিলা තියෙන සකස් වීම මොකද්ද? මනසට ආපු අරමුණක් එක්ක අපි ඒ සද්ද නැති වෙච්ච කාරණාව අනිත්‍යයි. ඒක තමයි සකස් වුනේ. ඒක දැන් නැති වෙලා ගියා. කියන මෙන්න මේ කාරණාව එක අරමුණක් එක්ක ඉන්නවා. දැන් ඒක මොකද වෙලා තියෙන්නේ? ඒක හරි. ඒක ලැබිලා. ඒක නිට්ටයයි. ඒකයි ඒකත් එක්ක හේතු වෙන්නේ. එතකොට ඒ සකස් වීම මොකක් වෙලාද? නිට්ටය වෙලා. දැන් ඔබ ජීවිතයේ ඇත්ත හෙව්වද? ඉදිච්ච කාරණාව ජීවිතයේ ඇත්ත හෙව්වද? නැහැ. ඔන්න අපි අනිත්‍යයි කියලා අපි ඔහේ වචනයක් විතරක් කියවනවා. අපි ජීවිතයේ ඇත්ත හොයන්නේ නැහැ. නිකන් ඔහේ වචනයක් කියනවා අනිත්‍යයි කියලා. යථාර්ථය හොයන්නේ නැහැ. මොකද්ද මේකෙන් මේ අර්ථ ගන්නවන්නේ කියලා. සැබෑවටම සත්‍යවාදීව ඒ අනිත්‍ය නිර්වචනය අපට යෙදිච්ච කාරණාවයක යෙදිච්ච සකස් වීමයක බලන කාරණාවයක අනිත්‍ය කියන නිර්වචනයට යොමු වෙන්නේ කොහොමද කියලා අපි බලන්නේ නැහැ. බලන්න කොච්චර අඥානකමද.